ඉතින් එතෙන්දී මජ්ක්‍ධිම නිකායේ උද්දේශ විභංග සූත්‍රය මුල් කරගෙන අපි දේශනා කිහිපයක් පැවැත්තුවා. ඒ තුලින් අපි දැනගත්තා කොහොමද සමාධියක් වඩන්නේ, ඒ වගේමයි බඳු සමාධියක මුල් අවස්ථාවේදී මුල් වකවානුවේදී සමහරට නොදැනුවත්ව කොහොමද ගිහිල්ලා ඇතුළත හිරවීමක් එහෙම නැත්නම් ඒ සමාධිය තුල පිහිටා සිටීමක් විඥානයේ තුල පැවතීමක් සිද්ධ වෙන්නේ කියන කාරණාව අපි ටිකක් දුරට සාකච්ඡා කළා. ඉතින් අද අපි තවදුරටත් ඉස්සරහින් තියාගත්තා සමාධිය ගැන කියවෙන සූත්‍ර දේශනාවක්. ඒ තමයි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන සමාධි භාවනා සූත්‍රය. මේ සමාධි භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සමාධි භාවනාවන් ආකාර හතරකින් විස්තර කරනවා. ඉතින් එතකොට ඒ ආකාර හතර ගැනම දැනගෙන සිටීම වැදගත් වෙනවා. මොකද එහෙම නැත්නම් සමහරවිට අපි එක්කෙනෙක් එක ආකාරයක් වඩනකොට තවත් කෙනෙක් ඒක වැරදි කියලා හිතන්න ඉඩ තියෙනවා. නමුත් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මේ බඳු ආකාර හතරක සමාධියේ භාවනාවක් දියුණු කරන්න පුළුවන්. ඒකෙන් මෙන්න මේ බඳු ආනිසංස තියෙනවා කියලා වෙන්වෙන් වශයෙන් බෙදලා වෙන් කළා කියලා දීලා තියෙනවා. එතකොට අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි ආකාරය සම්බන්ධයෙන් කෙසේ නමුත් ආකාර හතර ගැන කෙටියෙන් කියනවා නම් පළවෙනි අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ditta ධම්ම සුඛ විහාරාය සංවත්තති මහණෙනි එක්තරා අන්දමක සමාධි භාවනාවක් තියෙනවා ඒ සමාධි භාවනාව යම්ස කෙනෙක් භාවිතා කළොත් බහුලීකృత කළොත් වැඩුවොත් එතුලින් මෙලෝ වශයෙන් ලොකු සැප විහරණයක් සොම්නස් සහගත ගතියක් ඇති කරගන්න පුළුවන් කියලා. දෙවැනි සමාධි භාවනාවක් ගැන විස්තර වෙනවා අතිබික්ක වේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති. මහන්නේ දෙවැනි ආකාරයේ සමාධි භාවනාවක් තියෙනවා. ඒක වැඩුවොත් බහුලීකృత කළොත් එතුලින් ඥාන දස්සනයක් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. තුන්වෙනි එක වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරන අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. තවත් ආකාරයක සමාධි භාවනාවක් තියෙනවා. ඒක වැඩුවොත් තමන් තුළ සතිය සම්පජඤ්ඤය දිනු කරගන්න අවස්ථාවක් ලැබෙනවා කියලා. හතරවෙනි සමාධි භාවනාවක් ගැන කියලා දෙනවා. අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංවත්තති. ආශ්‍රවයන් ඡය කිරීම පිණිස උපකාර වන සමාධි භාවනාවකුත් තියෙනවා කියලා දේශනා කරනවා. එතකොට අපිට තේරෙනවා එක එක જાතියේ සමාධි භාවනාවන් තියෙනවා. එhmenan අපි දැනගෙන මේවා වඩන එක මේවා ප්‍රයෝජන තේරුම් ගන්න එකේ එක ලොකු වටිනකමක් තියෙනවා. අද අපි පළවෙනි කොටස ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරන්න උත්සාහන්ත වෙමු. අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ditta ධම්ම සුඛ විහාරාය සංවත්තති. මහණෙනි එක්තරා ආකාරයක සමාධි භාවනාවක් තියෙනවා. ඒ බඳු සමාධි භාවනාවක් වැඩුවොත් මෙලෝ වශයෙන් සුඛ විහරණයක්, සැප විහරණයක්, සොම්නස් සහගත තත්වයක් පවත්වන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් එතකොට මෙතනදී ඇත්තටම විස්තර කරන්නේ මෙම සූත්‍රයේදී ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන මේ රූපාවචර ධාන හතර ගැන තමයි විස්තර කරන්නේ. ඉතින් අපි එක එක ධානයක් ගැන කතා කරන්න කලින් අපි ටිකක් අපේ සාමාන්‍ය හිතේ ස්වභාවය ගැන යම් වැටහීමක් ඇති කරගත්තොත් ඒක හොඳයි. ඉතින් අපි සාමාන්‍යයෙන් නුපුහුණු මනසක් ගැන අවධානය යොමු කරාම ඒ මනස නිරන්තරයෙන්ම විවිධාකාර නීවරණ වලට ලක් වෙනවා. ඇතැම් විට කාමච්ඡන්ද නීවරණයෙන් බැට කරනවා. විවිධාකාර කාමසිතුවිලි ඇවිල්ලා ඒවා හිත වෙලා ගන්නවා. ඉතින් ඒ බඳු කාමසිතුවිලිම ඊළඟට හිතෙන්න පටන් ගන්නවා. ඒකට පොහොර දාන ගතියක් තියෙනවා. ඒකේ යම්කිසි ආස්වාදයක් ලැබෙනවා. ඒ ආස්වාදය අපි භුක්ති විඳිනවා. ඒකට ලොල් වෙනවා. තව තව කාමසිතුවිලිම හිතේ ඇති කරගන්නවා. විවිධාකාර කාම සංඥා හිතේ පහළ වෙනවා. අතීතයේ ඔස්සේ කාම සංඥා එනවා. අනාගතයේ ඔස්සේ කාම සංඥා එනවා. තව තව ඒවට කාම විතර්ක එකතු කරගන්නවා. ඉතින් අපේ මුළු හිතම මේ අන්දමින් කාම සිතුවිලි වලින්ම වහයලා ගන්න ගතියක් තියෙනවා. ඊට පස්සේ ඇතැම් වෙලාවට ඉතින් අපිට කේන්ති යනවා ඉතින් අතීතයේ යමක් වෙච්ච දෙයක් කවුරු හරි කරපු දෙයක් මතක් වෙනවා. ඉතින් ඒ තැනත්තා ගැන යම්කිසි ආඝාතයක් ඇති කරගන්නවා. හිතේ අකමැත්තක් තරහාවක් ඇති කරගන්නවා. සමහරට ද්වේෂයක් පහළ වෙනවා, වෛරයක් ඇති කරගන්නවා. ඉතින් මේ විදිහට ද්වේෂයෙන්ුත් අපේ හිත පුදුම විදිහට බැටකනවා. දැන් ඒක සමහරවිට අනාගතය සම්බන්ධනු සිතන්න පුළුවන්. අනාගතයේදීත් මේ මිනිස්සයා මේ විදිහට මට කරාවි කියලා අනාගතය මුල් කරගෙනත් අපි පුදුම අන්දමකින් ද්වේෂයෙන් හිත තලාපෙලා ගන්නවා. ඊට පස්සේ ඇතම් වෙලාවට අපේ හිතේ කාමච්ඡන්දයට අමතරව ව්‍යාපාදයට අමතරව තීන මිද්දේ මතුවෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මොකක්වත් කරන්න හිතෙන්නේ මුළු ගැන්නිලා කම්මැලි කමින් උදාසීනව කාලය ගත කරන තත්ත්වයක් තමයි එතකොට තියෙන්නේ. කිසි වැඩක් කරන්න හිත දෙන්නේ පුදුමාකාර උදාසීන ගතියක්. ඈලි මෑලි වෙච්ච ගතියක්. ඈනුන් ඇර ඇර ඉන්න හිතන ගතියක් තමයි ඇතැම් වෙලාවට තියෙන. අන්න ඒ වගේ උදාසීන ගතියක් ඇතැම් වෙලාවට අපේ හිතේ පහළ වෙනවා. අකර්මණ්‍ය ගතියක් අපේ හිතේ පහළ වෙනවා. තවත් වෙලාවක අපි අතීතයේ වෙච්ච දේවල් ගැන කල්පනා කර කර ඒවා ගැන පසුතැවෙනවා. මේ මේ දේවල් කරන්න බැරි වුණා, මේ මේ දේවල් සිද්ධ වුණා කියලා ඒ කරගන්න බැරි වෙච්ච හොඳ දේවල් සම්බන්ධයෙන් කරන්න සිද්ධ වෙච්ච වැරදි දේවල් සම්බන්ධයෙන් අපේ හිතේ යම්කිසි පසුතැවීමක් ඇති වෙනවා. ඒකට සාමාන්‍යයෙන් ධමයේ කියනවා කුක්කුච්චයක් කියලා. ඉතින් එතකොට හිතේ පහළ වෙන ඒ බඳු පසුතැවීම එහෙමත් නැත්නම් කලකිරීම ඔන්න ඔයගේ තත්වයක් නිසා සමහරවිට අපි ඒක දිගට වර්ධනය කළොත් මානසික රෝගයක් දක්වා වුණත් වර්ධනය වෙන්න අවස්ථාව තියෙනවා. ඒ තරමට එකතකින් මේ නීවරණවල භයානකකමක් අපිට හානි කර තත්වයක් තියෙනවා. ඒ වගේමයි අපි අපේ හිත දිහා බැලුවාම එක මොහොතක්වත් එක අරමුණක ඉන්න ගතියක් නැහැ. නිරන්තරයෙන්ම අරමුණෙන් අරමුණට පැන පැන විසිරිච්ච ගතියක් තමයි හිතේ තියෙන්නේ. ඉතින් එතකොට මේ හිතේ තියෙන විසිරීම විවිධාකාර හේතුන් නිසා වෙන්න පුළුවන්. ඒ බඳු විසිරීමක් සහිත හිතක් තමයි සාමාන්‍ය මිනිස්සෙකුට තියෙන්නේ. එක එල්ලයක් නැහැ හිතට. එක දර්ශනයක් නැහැ. එක පැත්තකට යොමු වීමක් නැහැ. හැම පැත්තටම එහෙටයි මෙහෙටයි දුවන පනින මනසක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් එතකොට මේ උද්දච්චයට ලක් වෙච්ච ගතියක් අපේ හිතේ නිතරින්ම තියෙනවා. ඊට පස්සේ ඉතින් අපිට විවිධාකාර දේවල් සම්බන්ධයෙන් සැක පහළ වෙනවා. සමහරලාට බුදුහාමුදුරුවෝ ගැන සැක පහළ වෙනවා. සමහරලාට ධර්මයේ ගැන සැක පහළ වෙනවා. සමහරලාට සංඝයා ගැන සැක පහළ වෙනවා. අපි වඩන ප්‍රතිපදාව නිවැරදිද කියලා සැක පහළ වෙනවා. වඩන භාවනාව නිවැරදිද කියලා සැක පහළ වෙනවා. සමහර වෙලාවට අපි තුලම යම්සි ගුණයක් දිනු වෙලා තියෙනවද නැද්ද කියලා ඒ සම්බන්ධයෙන් සැක පහළ වෙනවා. එහෙමත් නැත්නම් අපි ආරක්ෂා කරන ශික්ෂාවන් සම්බන්ධයෙන් සැක පහළ වෙනවා. මේ අන්දමින් ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධයෙන් වුණත් নানা ප්‍රකාර සැක පහළ වෙන අවස්ථා තියෙනවා. ඊට අමතරව ඉතින් එදිනදා ජීවිතයේදී එක එක තැනැත්තා පිළිබඳව තමන්ගේ අමුදරුවන් පිළිබඳව යාළු හිත මිත්‍රාදීන් පිළිබඳව රාජකාරී කරන තැන්වල ඉන්න පිරිස් පිළිබඳව নানা ප්‍රකාර සැක පහළ වෙනවා. ඉතින් සැකයනොත් විචිකිච්ඡාවෙනොත් අපේ හිත පුදුම විදිහට විප්‍රිසර වෙච්ච ගතියක් වික්ෂිප්ත වෙච්ච ගතියක් තියෙනවා. ඔන්න ඔය වගේ මනසක් තමයි අපිට සාමාන්‍යයෙන් උරුම වෙලා තියෙන්නේ. ඉතින් මෙබඳු මනසක් සහිතව වාසය කරනවා කියන්නේ හරියට නිකන් හතුරෙක් එක්ක වාසය කරනවා වගේ සමානයි. මොකද ඒ තරමට මේ හිත අපිට වද දෙනවා. නිරන්තරයෙන්ම ගිනි ගන්නවා. ඉතින් අන්න ඔය වගේ තත්වයක් සහිත මනසක් තමයි අපි ඊළඟට දැන් මේ සමාධියකින් ශාන්ත කරන්න හදන්නේ. සමත භාවනාවකින් තැම්පත් කරන්න හදන්නේ. මේ නීවරණ පහ පැත්තකින් තියන්න හදන්නේ මෙන්න මේ අන්දමින් එක්තරා අන්දම එක්තරා විදිහකට කියනවා නම් වික්ෂිප්ත වෙච්ච අනාථ වෙච්ච අපිටම සතුරු වෙච්ච මනසක්. ඉතින් ඒක කරගන්න නම් මේ නීවරණ ධර්මයන්ට ප්‍රතිපක්ෂ ධර්මයන් අපේ හිත ඇතුලේ දිනු කරන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඒ ඒ නීවරණයට එක්තරා අන්දමක සතුරු ආකාරයේ ගුණ ධර්මයක් අපේ හිත ඇතුලේ දිනු කරන්න සිද්ධ වෙනවා. ඒකදී අපි පොඩ්ඩක් තීන මිද්දය ගැන කතා කළොත් දැන් අපේ තීන මිද්දේ කියන එකේදී හුඟක් වෙලාවට කරන්න වැඩක් නැහැ හිතට. ඔහේ නිකන් බලාගත් අත බලාගෙන ඉන්නවා. හරිම කම්මැලි, උදාසීනයි. ඒ වගේ තත්ත්වයක් තමයි තීන මිද්දේ තියෙන්නේ. ඉතින් අපි ඒකට දෙන විසඳුම තමයි අපි තෝරගත්ත අරමුණක කුසල් අරමුණක අපි නැවත නැවත යහුසුලුව හිත නංවනවා. ඉතින් එතකොට මෙතෙන්දි තමයි අපිට ආස්වාස ප්‍රස්වාසයක් පිම්වීමක් හැකිලීමක් වගේ නිරන්තරයෙන් කය තුල සිද්ධ වෙන ක්‍රියාවලියක් හුඟක් ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද මෙතෙන්දී අපි භෞතිකව බාහිරව යමක් අරමුණු කරගෙන ඉන්න ගියොත් සමහරට ඒක අපිට උවමනාවෙන් පවත්වන්න සිද්ධ වෙනවා. ඒකෙන් සමහරලාට අපි ඔය කියන බලාපොරොත්තු වෙන සංසිඳීමක් අනාගතේ සිද්ධ නොවෙන්නත් ඉඩ තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ බුදුනුවණකින් දැකලා මේ කාය කායानुපස්සනාවක් දේශනා කරද්දී කය තුලින්ම යම් යම් අරමුණු අපිට හඳුන්ලා දෙනවා. ඒ අරමුණු වල තියෙන සුවිශේෂත්වය තමයි ඒවා නිතැතින්ම නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා. මේවා අපිට මැදිහත් වෙලා චේතනාපූර්වකව කළ යුතු දේවල් නැහැ. කය විසින්ම ඒ බඳු ක්‍රියාවලීන් නිතතින් කය තුල ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක්. අනායාසයෙන් ක්‍රියාත්මක වෙන දෙයක්. අනිච්චානුගතව ක්‍රියාත්මක වෙන දෙයක්. ඒ නිසා එතන වාසිය තමයි අපිට ආයේ ඒකට මේ පවත්වන්න කියලා, ඒක පටන් ගන්න කියලා එහෙම කිසිම අලුතෙන් උත්සාහයක් දරන දෙයක් නැහැ. අපි ඉපදුන දා ඉඳන් මේ යන තෙක්ම හුස්ම ගන්නවා. අපි නිදාගත්තත් මේ කය හුස්ම ගන්නවා. ඒ නිසා අපි ඔන්න ඔය හුස්ම ගැනීම ක්‍රියාවලිය භාවනාවකට පාවිච්චි කරද්දී ඒ ඒ ඒ මතුවෙන මතුවෙන හුස්මට අවධානය යොමු කරන්න උත්සාහන්ත වෙනවා. ආශ්වාසයක් මතුවෙනවා එතෙන්ට අවධානය යොමු කරනවා. ප්‍රශ්වාසයක් මතුවෙනවා ඒකට අවධානය යොමු කරනවා. ආශ්වාසයක් මතුවෙනවා ඒකට අවධානය යොමු කරනවා. ප්‍රශ්වාසයක් මතුවෙනවා ඒකට අවධානය යොමු කරනවා. ඉතින් මේ විදිහට කරන්න කරන්න දැන් හිතට නිකන් ඉන්න වෙලාවක් නැහැ. මොකද නිරන්තරයෙන් මේ හුස්ම වැටෙන එක සිද්ධ වෙනවා. ඉතින් එතකොට අර හිතට වැඩක් අල්ලලා දෙනවා අපි එක පැත්තකින් බැලුවාම මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය මූල කමඨහනක් වශයෙන් හඳුන්වා දීම හරහා. එතකොට තීන මිද්ද නීවරණයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි මේ භාවනා කමඨහනට නැත්තම් මූල කර්මස්ථානයට නැවත නැවත හිත නංවමින් බොහොම ක්‍රියාශීලීව කාලය ගත කරන නිසා. ඉතින් ඒ නිසා මෙන්න මේ විතර්කය කියන චෛතසිකය නැත්නම් අපි කතා කරන මේ සමාධි අංගය අර තීන මිද්ද නීවරණයට පටහැනිව ක්‍රියාත්මක වෙනවා. ඒතොර විතර්කය හොඳට ශක්තිමත් කළා. නැවත නැවත අරමුණට හිත නංවමින් යහුසුලුව ඒ කටයුත්තේ නියැලෙමින් කාලය ගත කරනවා නම් එහෙමනම් හිතට නිදා වැටෙන්න අවස්ථාවක් නැහැ. සැඟවෙන්න අවස්ථාවක් නැහැ. ඊළඟට අපි මේ තෝරගත්ත අරමුණට හිත නැංගුවාට පස්සේ ඒ අරමුණ හොඳට දැනගන්නවා. මේක ආශ්වාසයක්ද නැත්නම් ප්‍රශ්වාසයක්ද? එමත් නැත්නම් මේක මේ කොයි ස්ථානයේද මේ ස්පර්ශ වෙන්නේ. එමත් නැත්නම් මේක උණුසුමක්ද මේක සිසිලසක්ද කියලා මේ යම්කිසි කාර්යභාරයක් එයාට පවරනවා මේ අරමුණ ටිකක් පිරිමැදලා බලන්න. ඒතර මෙන්න මේ අරමුණ පිරිමැද බැලීම නැත්නම් අරමුණ ටිකක් විමසා බැලීම කියන මේ ਵਿਚාරය කියන හැකියාව නැත්නම් කුසලතාවය අපේ හිත ඇතුලේ හොඳට ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක වෙන්න එයාට දැන් සැකහැර තේරෙනවා මේක නම් ආශ්වාසයම තමයි. මේක නම් ප්‍රශ්වාසයම තමයි කියලා වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න අවස්ථාවක් තියෙනවා. දැන් සැකයක් නැහැ. ඒ බඳු අර නිශ්චිත බවක් හිතේ හටගත්තාම දැන් විචිකිච්ඡාවට ඒ අවස්ථාවේදී අත් වශයෙන්ම අවකාශයක් සැලසෙන්නේ නැහැ. මොකද අපි ඉස්සරහාදී කතා කරන අනිකුත් ගුණධර්ම හරහා මේ අරමුණට විතරයි හිත යොමු කරලා තියෙන්නේ. ඒකාග්‍රතාවයක් තියෙන්නේ. ඒ නිසා අනිකුත් දේවල් කල්පනා කර කර ඉන්න හිතට අවස්ථාවක් දෙන්නෙත් නැහැ. බාර දීපු අරමුණ හොඳට දන්නවා මේක අහවල් අරමුණයි කියලා. මේක ආශ්වාසය නම් ආශ්වාසයේ බවත් ප්‍රශ්වාසය නම් ප්‍රශ්වාසයේ බවත් හොඳටම දන්නවා. ඉතින් එතකොට අර තෝරලා දීපු තනි අරමුණේ ඇත්තට සැටියෙන් දකින්න දකින්න දැන් විචිකිච්ඡාව පැත්තකට යනවා. ඊළඟට දැන් මේ කටයුත්ත ටිකක් සාර්ථක වෙලා නීවරණ යටපත් වෙනකොට නිතැතින්ම අපේ හිතේ යම්සි ප්‍රමෝදයක් ප්‍රීතියක් පහළ වෙන්න අවස්ථාව තියෙනවා. මොකද මේ හිත එකාතකින් අර මෙතෙක් කාලයක් පීඩාවටපත් වෙච්ච හිතක් තමයි දැන් මේ සංසඳීමකට එක්තරා අන්දමකින් සහනශීලී තත්වයකටපත් වෙන්නේ. ඒ නිසාම හිතේ පහළ වෙන ප්‍රීතිය නැත්තම් සොම්නස් ස්වභාවය මේ හිතේ පහළ වෙන ව්‍යාපාද නීවරණයට පටහැනිව ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපේ හිත ඇතුලේ තියෙන බොහොම සතුටු සහගත ගතියක්, සොම්නස් සහගත ප්‍රමෝදශීලී ගතියක් නම් ඒ බඳු අවස්ථාවක ව්‍යාපාදයට අවස්ථාවක් නැහැ. තරහ යන්න විදිහක් නැහැ. ඉතින් එතකොට අපේ හිතේ ගොඩනැගෙන ඔන්න ඒ තෘප්තිමත් බව, සතුටු සහගත බව, ප්‍රීතිමත් ගතිය එක අතකින් අර ව්‍යාපාද නීවරණයට පටහැනි. ව්‍යාපාද නීවරණය හරහා යටපත් වෙනවා. ඉතින් ඒකයි සමහරලාට අපි භවනා කරන්න පටන් ගනිද්දිම උනත් පුංචි සිනහාවක් පවත්වමින් මේ භවනාවක් පටන් ගන්නව නම් ඒක ටිකක් එහාට යනකොට ඒක ස්වභාවික සිනහාවක් බවටමපත් වෙනවා. මුලදී නිකන් කෘතිමයි වගේ. පස්සේ පස්සේ හොඳට නීවරණ ටික එහාට වෙලා මේ සමාධි අංග ටික ශක්තිමත් වෙනකොට ඒ අපේ හිතේ පහළ වෙන සතුට ස්වාභාවික සතුටක් බවටමපත් වෙනවා. දැන් අපේ හිත සාමාන්‍යයෙන් එහෙ මෙහෙ දුවන්නේ ඇතුළත සතුට නැතිනම්. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු පාසල් ඇරිලා ගෙදරට එන තමන්ගේ දරුවා. ගෙදර ඉන්නේ නැතුව වෙන කොහේ හරි යන්න උත්සාහත් වෙනවා නම් ඒකට යම්සේ හේතුවක් තියෙන්න පුළුවන්. සමහරට ගෙදර අම්මා තාත්තා රණ්ඩු කරනවා නැත්නම් ඒ තියෙන පරිසරය හරිම ව්‍යාකූලත්වයකින් තියෙන්නේ. කිසිම gedara ඉන්න හිතෙන පරිසරයක් නෙමෙයි තියෙන්නේ. බඩු මුට්ටු එහෙට මෙහෙට දාලා කිසි පිළිවෙලක් නැහැ. හරිම අප්‍රසන්න බවක් තියෙන්නේ. ඉතින් එහෙමනම් ඒ දරුවා gedara ඉන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. එයා ඉක්මනටම වෙන කොහෙට හරි යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද gedara කියන්නේ සාමාන්‍ය වචනින් කියනවා නම් අපායක් බවට පත් වෙනවා. ඉතින් එතකොට ඉතින් එයා වෙන කොහේ හරි යනවා. ඉතින් අපේ හිතෙත් ඔන්න ඔයගේ තත්ත්වයක් තියෙනවා. අපේ හිත මේ ඇතුළට ආවහම අපි දුව වෙන අරමුණකට බාහිරට ගිහිලා එයා දැන් ඇතුළට ආවා. කයට ආවා. මේ කයේ තියෙන නිරන්තර පෙලීමක් දැවීමක් හිත ඇතුළෙත් නිරන්තර පෙලීමක් දැවීමක් නම් තියෙන්නේ. වැඩි වෙලාවක් මේ හිත ඇතුළේ ඉන්නේ මොකද ඇතුලේ සැපයක් නැහැ. ඒ නිසා යා පිටතටම යනවා. හැබැයි අපි හිතමු අපේ ගේ හොඳට ආස්පස් කළා, හරිම ප්‍රිය මනාපන්දමින් තියෙනවා. බඩු ටික පිළිවෙලට තැම්පත් කරලා තියෙනවා. අම්මා තාත්තා හරිම සමගී. දරුවා ගෙදර එනකොට ආදරෙන් පිළිගන්නවා. ඉතින් දරුවට වමනා කරන ඒ මානසික සහනය ගෙදර තුල තියෙනවා නම් එමනම් ඒ දරුවා බොහොම සහනශීලී මාවතක සෞඛ්‍ය සම්පන්න මාර්ගයක ගමන් කරන දරුවෙන් බාටපත් වෙනවා. ඒ දරුවට ආයේ එළියට යන්න උවමනාවක් නැහැ. මොකද ගෙදර ඉන්න හරි කැමති. ගෙදර තියෙනවා මේ මානසික සුවපත් භාවයක් ඇති කරන පරිසරයක්. අන්න ඒ බඳු තත්ත්වයක් අපේ හිත ඇතුලේ තියෙනවා. එළියේ කොහේ හරි ගිහිල්ලා විඩාපත් වෙලා එන අපේ හිතට ගෙදරට ආවට පස්සේ නැවත කයට පැමිණියාට පස්සේ කයේ තියෙනවා නම් ඒ සුවපත් බවක් සානශීලී ගතියක් ඒකාග්‍රතාවයක් සැනසීමක් සැපයක් මේ ඇතුලේ තියෙනවා නම් එහෙනම් ඇතුළෙම හිත තියේවි එළියට යන්න අවස්ථාවක් නැහැ අවශ්‍යතාවයක් නැහැ. ඒතකොට අපි එහෙමනම් ඉරියව්ව සකස් කරලා වාඩි වෙනකොට ඔන්නේ සැපවත් බව යම් තාක් දුරකට පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඒ නිසා අපි වාඩි වෙනකොට වාඩි වෙච්ච ඉරියව්ව හුඟාක් පීඩාකාරී ඉරියව්වක් නොවිය යුතුයි. සාමාන්‍යයෙන් සැහැල්ලු සැපවත් ඉරියව්වක් වේ යුතුයි. හැබැයි ඒකේ පොඩි අවදානමක් තියෙනවා ඕන්ට වඩා සැපවත් වුණොත් නිින්ද යන්න ඉඩ තියෙනවා. ඒ නිසා නිින්ද යන්නේ නැති වෙන්නත් අපි වග බලා ගන්න ඕනේ. හැබැයි ඉරියව්ව සැප සැපදායක සුවපත් ඉරියව්වක් වෙන්නත් ඕනේ. එතකොට ඒ සැපවත් ඉරියව්ව නිසා ඒ වගේමයි දැන් හිත ඇතුලේ අර කාමච්ඡන්දේ ව්‍යාපාදේ වගේ නීවරණ අයින් වීම නිසා එක්තරාන්දමක ප්‍රීතියක් ප්‍රමෝදයක් උත්පහළ වෙලා තිනවා දැන් හරීම අර සුවපත් වාතාවරණයක් දැන් හිත තුල ගොඩ නැගීගෙන එනවා සැපයක් තියෙනවා ඔන්න සැපය සුඛය හිත ඇතුලේ ගොඩ නැගෙන්න ගොඩ නැගෙන්න උද්දච්ච කුක්කුච්ච නීවරණ වලට අවස්ථාවක් නැහැ මොකද හිතට විසිරෙන්න දැන් උවමනාවක් නැහැ ඇතුළටම වෙලා ඉන්න පුළුවන්. පසුගිය දේවල් ගැන පසුතැවෙන්න උවමනාවක් නැහැ. මොකද ඇතුළේ දැන් සැපයක් තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් කියන්නේ ඔය සුඛ කියන ඒ සැපය කියන తত্ত্বය අපේ හිත ඇතුළේ තියෙනවා නම් එබඳු කුසලතාවයක් අපි ගොඩනගාගෙන තියෙනවා නම් එමනම් උද්දච්ච කුක්කුච්ච නීවරණයට අවස්ථාවක් නැහැ. දැන් ඊට පස්සේ අපි හිත දැන් එකඟ වෙලා නම් තියෙන්නේ වෙන වෙන අරමුණට යන්නේ ආශ්වාසයමයි තියෙන්නේ. ප්‍රශ්වාසයමයි තියෙන්නේ. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය තුලමයි දැන් හිත පවතින්නේ. වෙන කිසිම අරමුණකට ලෝකයේ තියෙන වෙන කිසිම අරමුණකට හිත යන්නේ නැත්තම් ඒ හිත අරමුණෙන් අරමුණට පැන පැන යන ගතිය අලුත් අලුත් දේවල් හිත ඉල්ල ඉල්ල යන ගතිය අලුත් අලුත් රස ඉල්ල ඉල්ල යන ගතිය ඒ කාමච්ඡන්ද නීවරණය දැන් අයින් වෙලා තියෙනවා. මොකද කාමච්ඡන්ද නීවරණයේ මේ ස්වභාවය තමයි එක අරමුණක ඉන්න බැරි ගතිය. එක අරමුණක යාට ඉන්නකොට යම්කිසි ඒකාකාරී ගතියක් දැනෙනවා. එයා එතකොට අලුත් අරමුණක් රස විඳින්න පටන් ඒකත් එපානොත් තවත් අරමුණක් රස විඳින්න පටන් ගන්නවා. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි මේ කාමච්ඡන්ද නීවරණේ තියෙන්නේ. නමුත් හිත නැවත නැවතත් එකම අරමුණකට නංවමින් හික්මවලා තියෙනවා. ආශාසයේ නංවනවා ඒක ගැන ඒ එතනම පවතිනවා. ප්‍රශ්වාසයේ හිත තියෙනවා ඒක ගැන පවතිනවා. එතකොට නැවත නැවත මේ ආශ්වාස ප්‍රයාශ්වාස ක්‍රියාවලියේ පමණක් නම් හිත තියෙන්නේ එතන ගොඩනැගෙන ඒකාග්‍රතාවය සමාධිය අර කාමච්ඡන්ද නීවරණයට පටහැනිව ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි දැන් ගොඩනැගුවේ හේකාතකින් මේ නීවරණ පහට පටහැනි කුසලතාවයන් පහක් නැත්නම් නීවරණ පහට පටහැනි ගුණධර්ම පහක්. විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය. කියන මෙන්න මේ කුසලතා පහ තමයි දැන් අපි හිත ඇතුලේ ගොඩනැගුවේ. ඒ පහ අර හොඳට හිත තුළ බලපවත්වන තාක් අර නීවරණ පහට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒතර මේ කුසලතා පහ අපි ඉස්සරහට ගත යුතුයි. ඉතින් ඒකයි අපි මේ භාවනා කරනවා කියලා සමාධියක් වඩනවා කියලා කරන්නේ. මේ ගුණධර්ම පහ ශක්තිමත් කර ගැනීම. ඉස්සරහට ගත්ත අරමුණක් තේනවා. ඒක හුඟක් වෙලාවට කුසල අරමුණක්, නික්ලේශී අරමුණක්. ඒ අරමුණේ නැවත නැවත හිත නංවනකොට විතර්කයක් සිද්ධ වෙනවා. ඊළඟට ඒක පිරිමැදලා නැවත නැවත බලනකොට ਵਿਚාරයක් සිද්ධ වෙනවා. ඒ කාමච්ඡන්දාදී නීවරණයන් අයින් වුණාම හිතෙන් නිතතින්ම සොම්නස් සහගත ගතියක්, ප්‍රීත් සහගත ගතියක් තියෙනවා. ඊට පස්සේ සැපවත් බවක් දැන් තියෙනවා, සැහැල්ලු ගතියක් දැන් තියෙනවා. ඊට අමතරව හිත ඒකාග්‍ර වෙලා තියෙනවා ඒ අරමුණේම. ඔන්න ඔය தත්ත්වය හිත තියෙනවා නම් සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් මෙන්න මේ සමාධි අංග පහ නැත්නම් ධානාංග පහ අපේ හිත ඇතුලේ වර්ධනය වෙලා තියෙනවා කියලා. ඒකට පළවෙනි ධ්‍යානය හඳුන්වලා දෙන භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා ඉද බික්කවේ බික්කෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පණමජ්ජහණං උපසම්පජ්ජ විහෙරති. මේ විදිහට විස්තර කරනවා. ඒ කියන්නේ අර කාමච්ඡන්දාදී නීවරණ අයින් කළා. කාමේ විවිච්ච විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි අනිකුත් ව්‍යාපාදී ව්‍යාපාදාදී නිවරණත් අයින් කළා. ඒක ඔක්කොම දැන් පැත්තකට කළායි තියෙන්නේ. ඒ වගේමයි සවිතක්කම්. විතක්කයක් සහිතයි, සවිචාරං විචාරයක් සහිතයි. විවේකජම් පීතිසුඛම්. අර නීවරණ අයින් වෙච්ච ඒ විවේක හුදකලා වෙච්ච හිත තුල දැන් ප්‍රීතියක් සුඛයක් බලපවත්වනවා. පඩවජ්ජාලං උපසම්පජ්ජ විහෙරති. ඒකාග්‍රතාවකින් යුක්තව දැන් ඔන්න ප්‍රථම ධානයේට සමවැදිලා වාසය කරනවා. දැන් එතකොට මේ తত্ত্বය සාමාන්‍යයෙන් ප්‍රථම ධානය කියලා කිව්වාම කෙනෙක් එතකොට අඳුන ගන්නවා දැන් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට හොඳට මේ తত্ত্বය පවත්වන්න පුළුවන් නම් නැත්නම් මේ සමාධියංග පහ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය තුලම ශක්තිමත්ව බලපවත්වනකොට තමන් ප්‍රථම ධානයට සමවැදිලායි කියලා කෙනෙක් අර්ථ දක්වනවා. හැබැයි තවත් කෙනෙක් ඊට වඩා ගැඹුරකට යනවා. ඒ තමයි ආනාපාන සතිය වැනි භාවනාවක් වඩනකොට සමත භාවනාවක් වඩනකොට එතුලින් පැන සමාධි නිමිත්තක් කෙනෙක් හඳුන ගන්නවා. එතකොට තවත් ගැඹුරකට යන්න අවස්ථාවක් සැලසෙනවා. අර ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේම ධානාංග පහ හදාගෙන ඉන්නව වෙනුවට මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ක්‍රියාවලියට හිත නැවත නැවත යෙදීම හරහා සමාධිමත් වීම හරහා හිත තුල සමාධි ලක්ෂණයක් දිනුවීම හරහා පැන ඒ සමාධි නිමිත්තක් ආනාපාන සති නිමිත්තක් අපි හඳුනාගත්තා නම් ඒ නිමිත්තට ඊට පස්සේ හිතව දාන්න පුළුවන්. ඉතින් ඒක හුඟක් වෙලාවට යෝගාවචරින් අත්දකින්නවා ආලෝකයක් පහළ වීමක් වශයෙන් නැත්නම් වලාකුලක් වගේ නිමිත්තක් පහළ වීමක් වශයෙන් එම නැත්නම් දවල් කාලේ හඳ පෑවෝ වගේ නිමිත්තක් පහළ වීමක් වශයෙන් ඉතින් විවිධ අන්දමින් එක එක අය මෙබඳු නිමිති හඳුනා ගන්නවා. ඉතින් එතකොට ඒ එක පාටම ඒ නිමිත්ත දිහා බලන්න ගියොත් ඒක නැති වෙලා යනවා. මොකද මේක තාම පවත්වන්න තරම් හිතේ සමාධිය දුර්වලයි. ඒ නිසා අපි ඒක එක එකපාරට මේක දිහා බැලුවොත් ඒක අහිමි වෙනවා අපිට. ආයෙත් ඉතින් මුලින් ඉඳන් උත්සාහන්ත වෙන්න ඕනේ. ඒ නිමිත්ත අරගන්න. කාලයක් මේ පුහුණුව කරගෙන යනකොට ඒ නිමිත්ත පහළ වීම ස්ථිර වෙනවා. ඒ කියන්නේ ටිකක් වෙලා යනකොට ඔන්න නිමිත්ත පහළ වෙනවා. කලින් නම් පැය භාගයකට පස්සේ නම් නිමිත්ත පහළ වුණේ. ඔන්න දැන් විනාඩි 20කින් නිමිත්ත පහළ වෙනවා. දැන් නම් ඔන්න විනාඩි 10කින් නිමිත්ත පහළ වෙනවා. දැන් නම් ඉතින් හුස්ම රැලි කීපයක් බලනකොටම නිමිත්ත පහළ වෙනවා. ওই විදිහට ඒ නිමිත්ත මතු කරගන්න යෝගාවචරයක් දක්ෂ වෙනවා. ඊට පස්සේ මේ පහළ වෙච්ච නිමිත්ත දිහා බලන්නෙත් ඒ නිමිත්ත හොඳට තහවුරු වුණ බව Tamanට ස්ථිර වුණාට පස්සේ. කියන්නේ සමහරවිට හුස්ම රැල්ලත් එක්ක එක එල්ලේනේ මේ නිමිත්තේ නිමිත්ත තියෙන නිකන් වෙන පැත්තකට වෙලා වගේ තියෙන. ඉතින් එතකොට ඒක දිහා බලන එක එච්චර සුදුසු නැහැ. හරියට එල්ලෙට නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියයි නිමිත්තයි එක සමාන්තරව පිහිටන තත්වයක්. එක එල්ලේ පිහිටන එක රේඛාවේ පිහිටන තත්වයක් පහළ වුණොත් ඒක වඩා පහසුයි. අන්න ඒ බඳු තත්වයක් පහළ වෙනකන් පොඩ්ඩක් ආනාපානියත් එක්කම ඉන්නවා. එහෙම එනකොට එහෙම තවදුරටත් සමාධිය දියුණු කරනකොට අර නිමිත්ත ටික ටික ලං වෙලා ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියත් එක්ක සමපාත වෙනවා. එතකොට අන්න නිමිත්ත දිහා බලන්න පුළුවන්. එතකොට නිකන් බැලෙනවා. මොකද ආශ්වාසය දිහා ප්‍රශ්වාසය දිහා බැලෙනකොට නිමිත්ත දිහාම බැලෙනවා. එතකොට අර සමපාත වෙච්ච නිමිත්ත හරි පහසුයි ඊළඟ පියවරකට අපිව අපිට යොමු වෙන්න. දැන් මොකද කරන්නේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ටිකක් ගොරෝසුයි. ඒක පැත්තකින් තියලා දැන් මේ බොහොම සිනින්දු සුමට සැහැල්ලු අරමුණක් වෙච්ච ආනාපාන සති නිමිත්ත මූලික කරගෙන දැන් එතෙන්ට අවධානය යොමු කරනවා නැවත නැවත. එතෙන්ට තමයි විතක්කේ ਵਿਚාරය යොමු කරන්නේ. එතන තමයි දැන් ධානයන් ධානාංග ටික පහළ වෙන්න පටන් ගන්න. ඉතින් ඕකට අපි කියනවා උපචාර සමාධියක් කියලා. ඉතින් ඔය තුල තව තව ඉන්න ඉන්න මේක පටිභාග නිමිත්තක් බවට පත් වෙනවා. දැන් හොඳට අරමුණේම හිත තියෙනවා. අරමුණ තුලට හිත දැන් පැමිණෙනවා. නැත්නම් අරමුණ තුලට එල්බ ගන්නවා අපේ හිත. ඉතින් එතන තියෙන ගැඹුරු සමාධියක්. එතන දැන් මුළු ලෝකෙම අමතක වෙලා මුළු ලෝකෙම ඉවත් වෙලා අර පහළ වෙච්ච ආලෝක සංඥාවට නැත්නම් ඒ නිමිත්තට හිත බැහැගෙන ඒ තුලම ජීවත් වෙනවා. ඊටාම සුවදායි අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා සමාධිය ගැන කතා කරද්දී විවිධ මට්ටම් වලින් අපිට කතා කරන්න පුළුවන්. ඇතම් කෙනෙක් නිමිත්තක නිමිත්තක අවශ්‍යතාවයක් නැතිව ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය තුලම ඒ සමාධි අංග පහ මතු කරගෙන ඒක ධානයේ වශයෙන් අර්ථ දක්වමින් කාලය ගත කරනවා ඒක මට්ටමක්. තවත් කෙනෙක් ඊට එහාට ගිහිල්ලා නිමිත්ත පහළ වුණාට පස්සේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලට වඩා සියුම් නිමිත්තක නැවත නැවත හිත නංවමින් ඒ තුලින් ධානයක් වඩාගෙන ක්‍රියාත්මක වෙනවා. ඒක තව ටිකක් ගැඹුරු මට්ටමක්. ඉතින් එතකොට ඒ කියන්නේ සමාධියක විවිධ මට්ටම් අපිට හඳුනා ගන්න පුළුවන්. හැමෝම එකම මට්ටමක එකම ගැඹුරක නෙමෙයි මේ කතා කරන්නේ. විවිධාය විවිධ ගැඹුරු මට්ටම් වල ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඊටත් අමතරව මේ தত্ত্বය මතු කරගන්න එකම කර්මස්ථානයක් නෙමෙයි තියෙන්නේ. විවිධ කර්මස්ථාන තියෙනවා. විවිධ උපක්‍රම තියෙනවා. උදාහරණයක් වශයෙන් දැන් අපි කතා කළේ ආනාපාන සතිය හරහා මේ නිමිත්තක් පහළ කරගෙන ඒ තුලින් ප්‍රථම ධානයක් ඇති කරගන්න හැටි. හැබැයි නැතම් කෙනෙකුට පුළුවන් මෛත්‍රී භාවනාව පාවිච්චි කළා ඒ තුලිනුත් ප්‍රථම ධානයට යන්න. ඒ තුලින් ဒုတိ ය ධානයට යන්න. ඒ තුලින් ඒ තුලින් තෘතිය ධානයට යන්න. ආනාපාන සතියෙන් පුළුවන් ධාන හතරටම යන්න. ඒ වගේමයි තවත් කෙනෙක් කසින භාවනාවක් වඩනවා නම් ඒ තුලිනුත් ධ්‍යාන හතරටම යන්න පුළුවන් ඊටත් අමතරව අරූපාවචර ධ්‍යාන වලටත් යන්න පුළුවන්. ඒ වගේම අසුභ භාවනාවෙන් පළවා ප්‍රථම ධ්‍යානෙට යන්න පුළුවන්. ඒ වගේ දැන් බුදුරජාණන් වහන්සේ ඒ ඉදිරිපත් කරලා තියෙන විවිධ කමඨහන් වලින් විවිධ මට්ටම් වල ගැඹුරු මට්ටම් වලින් ධ්‍යාන වලට යන්න අවස්ථාව තියෙනවා සමත භාවනාවක් වඩන්න අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට අපි කතා කරන්නේ ටිකක් පුළුල් ක්ෂේත්‍රයක්. ආනාපානෙ විතරක් නෙමෙයි තියෙන්නේ ධ්‍යානයක් උපදවා ගන්න තවත් විවිධ බොහෝ ක්‍රම තියෙනවා. දැන් මෛත්‍රී භාවනාවෙන් යම්සි කෙනෙක් ධානයකට යන්න අවශ්‍ය නම් එයා අපි හිතමු ඉස්සලා ඕනනම් ටිකක් Tamanට මෛත්‍රී වඩලා ඉස්සරහින් ඉන්නා වගේ හිතා ගන්නවා Taman ඒ ගරු කරන තමන්ගේ හිතෙන් නිතැතිම්ම මෛත්‍රී බවක් පහළ වෙන යම්සි තැනැත්තෙක්ගේ රූපයක්. එයා දැන් ඉස්සරහ නිකන් වාඩි වෙලා ඉන්නවා වගේ හිතා ගන්නවා. එයා ඉන්නේ බොහොම සොම්නස් සහගත ගතියකින් තෘප්තිමත් ගතියකින් තමයි යා ඉස්සරහ වඩලා ඉන්නේ. දැන් මේ බඳු තත්වයක් ඒ සුබදායි සුවපත් මානසිකත්වයක් අපි මුලදී නිකන් මේ કૃතිමව වගේ හදා ගන්නවා. ඊට පස්සේ දැන් මේ තනත්තා හරියට නිකන් පිරිමදිනවා වගේ. හරියට නිකන් වතුර පයින්ට්ටුවක් කරන් නාවනවා වගේ. අපි මේ මෛත්‍රී සහගත බවකින් මේ තනත්තව නාවනවා. උඩ ඉඳන් යටටම නිකන් අත ගන්නවා වගේ ඒ මෛත්‍රී පතුරවනවා ඒ තැනත්තා කෙරෙහි. යා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ඒ ඉස්සරහින් ඉන්න ඒ මෛත්‍රී අරමුණ අපි තෝරගත්ත කෙනා මෛත්‍රියම නිකන් තෙමන ගතියක්. මෛත්‍රී හිත පතුරවනවා ඒ අරමුණට. නැවත නැවත ඒ කටයුත්ත කරනවා. දැන් මෙහෙම ටිකක් වෙලා යනකොට හිත සෑහෙන දුරට තැම්පත් වෙනවා. කාමච්ඡන්ද ආදී නීවරණයන් අයින් වෙනවා, ව්‍යාපාදයේ දුර වෙනවා. ඒතර නීවරණ ටික අයින් වෙලා දැන් ටික ටික අර ඉස්සරහින් තියාගත්ත අරමුණට හිත එකඟ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි පාවිච්චි කරපු විතර්කය ටිකක් කෙටි කරනවා. ඒ කියන්නේ සුවපත් වේවා, නිරෝගී වේවා, දුකින් මිදේවා. ඔය විදිහට අපි කිය කියා ගියා නම් ඒක තුනක් වෙනුවට එකක් කියන්න ගන්න. සුවපත් වේවා, සුවපත් වේවා කියලා දැන් අර විතර්කය තව ටිකක් කෙටි කරනවා. ඉතින් එතුලින් තවදුරටත් හිත ඒකාග්‍ර වෙනවා. සමාධිමත් බව තව තව වැඩෙනවා. ඔහොම කරගෙන යනකොට දැන් අර ඉස්සරහෙන් හදාගත්තේ අරමුණ නිකන් ඡායාවක් වගේ බවට පත් වෙනවා. එතන තියෙන්නේ අර සිනහව පමණයි. අර අනිකුත් තිබිච්ච අංගපසක ඔක්කොම නිකන් හැලිලා ගිහිල්ලා අර සුන්දර සිනහවක් ප්‍රීති සහගත සිනහවක් පමණයි දැන් ඔන්න අපේ හිතේ පහළ වෙන්නේ. ඒක තමයි නිමිත්ත බවට පත් වෙන්නේ. එයා හරි ප්‍රීතියෙන් ඉන්නවා. දැන් අපි මේ ප්‍රීතිමත් බවටම තමයි දැන් මේ මෛත්‍රී කරන්නේ. දැන් එතකොට දැන් මේ මෛත්‍රී සිත ඒ ධානයට හිතපත් වෙන්න පුළුවන් විතක්කයක් තියෙනවා ඒ අරමුණට නැවත නැවත හිත නංවනවා ඒකම හිතින් පිරිමදිනවා ਵਿਚාරයක් තේනවා ඒ වගේම පහළ වෙච්ච ප්‍රීති සහගත ගතියක් තේනවා සැපයක් තේනවා හිත එතනම එකඟ වෙලා තේනවා වෙනත් කොහෙටවත් යන්නේ නැහැ ඉතින් එතකොට ඇත්තට මේ මෛත්‍රිය මෛත්‍රියක් තුලින් හදාගන්න ප්‍රථම ධානයයි ආනාපාන සතිය හදාගන්න ප්‍රථම ධානය අතරත් යම් යම් වෙනස්කම් තියෙනවා දැන් ආනාපාන සතිය කියන එක සාමාන්‍යයෙන් උදාසීන අරමුණක්. ඒකේ මැදක් හරියට යනකොට අර ප්‍රමෝදයක් ප්‍රීතියක් පහළ වෙලා සොම්නස් සහගත ගතියක් පහළ වෙලා එන්න පුළුවන්. එතකොට පළවෙනි ධහනයේදී ඒ බඳු ප්‍රීතියක් තියෙනවා. මෛත්‍රියේදී ස්වභාවයෙන්ම මේ මෛත්‍රියේ තියෙන යම්සි සොම්නස් සහගත ගතියක්, ප්‍රීතිමත් ගතියක්, මෛත්‍රී සහගත ගතියක්. එතකොට මේ ගුණය වශයෙන් ගත්තොත් මෛත්‍රී ධහනය අර ආනාපාන සති ධානයකට වඩා හරිම ප්‍රේශීලී ගතියක් තියෙන්න පුළුවන්. කෙනෙක්ට කෙනෙක්ගේ හිත සූපත් කරන ගතියක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපේ හිත එතෙන්ට ඇදෙන ගතියක්, බැඳෙන ගතියක්, ඒක ආසා කරන ගතියක් පහළ වෙන්න පුළුවන්. දැන් එතකොට මේ ප්‍රථම ධානය ගැන විස්තර කරන බුදුරජාණන් වහන්සේ කායගත සති සූත්‍රයේදී විස්තර කරනවා සෝ ඉමමේව කායං විවේකජේන පීති සුකේන අபிසන්දේති පරිසන්දේති පරිපූර්ණේති පරිප්පරති දැන් මේ පහළ වෙච්ච සොම්නස් සහගත ගතියෙන් මේ නීවරණ අයින් වෙච්ච නිසා පහළ වෙච්ච විවේකයෙන් ප්‍රීතියෙන් සැපයෙන් දැන් මෙයා මේ මුළු කයම තෙමනවා මේ කයම පිරිමදිනවා මේ කයම පිනායනවා මේ පහළ වෙච්ච විවේකයෙන් හටගත් ප්‍රීතියෙන් සැපයෙන් ඉතින් අපිට තේරෙනවා දැන් මේ අර කතා කරපු ditta dhamma sukha viharaaya සංවත්තති කියන එක තමයි දැන් මේ සිද්ධ වෙන්නේ මේ ලෝ වශයෙන් සැපයක් මේ මොහොතේම සැපයක් ඒ තැනත්තා භුක්ති විඳිනවා. මොකද මේ කය පිනා යනවා. ඉතින් මේකට හරි ලස්සන උපමාවකුත් දෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ පාවිච්චි කරපු මේ සබන් වෙනුවට පාවිච්චි කරපු උපක්‍රමයක් ගැන අද කාලේ වගේ විවිධ වර්ගවල සබන් මේ කාලේ තිබිලා තියෙන. ඉතින් නාන කුඩු කියලා සබන් කුඩු කියලා ඉතින් අපි දැනට කියමු. ඉතින් ඒ ටිකක් අරගෙන ඒක ගුලියක් වෙන්න වතුර ඉහලා ගුලියක් කරගන්නවා. තර ගුලියක් වෙන්න නම් ඒ හැම අංශුවක්ම හොඳට තෙත් වෙන්න ඕනේ. අංශුවක් ගානේ තෙත් වුණොත් තමයි ඒවා එක එකකට හොඳට ඇලිලා තනි ගුලියක් බවට පත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ මේ මුළු කයේම අර ප්‍රීතියෙන් සුඛයෙන් විවේකයෙන් දෙමිච්ච නැති තැනක් නැති තරම් ඒ තරමට දැන් අර සමාධිය මේ කය පුරා ක්‍රියාත්මක වෙනවා. කය ඔද වැඩිලා තියෙනවා. අර හටගත්ත ප්‍රථම ධානයේ ප්‍රීතියෙන් සුඛයෙන් සැපයෙන් නිවරණ අයින් වෙච්ච විවේකයෙන් ඔන්න වගේ පුදුමාකාර ආධ්‍යාත්මික නිර්ආමිස සෝයක් කෙනෙකුට අත්විඳින්න පුළුවන් බව මේ කායගත සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ උපමාවක් ආශ්‍රයෙන් අපිට දේශනා කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ ප්‍රථම ධානය වුණත් යම්ස කෙනෙක් හදාගත්තොත් උපදවාගත්තොත් මෙලොව වශයෙන් ලොකු සහනයක් තියෙනවා. ඉතින් ඒ නිසාමයි අපි ගියවර දේශනාවකදී කතා කළේ අර මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මේ බඳු ධානයේකට සමවැදිච්ච කෙනෙක් ඔය සුඛයට සැපයට ආස කරනවා. ඒකට ලොල් වෙනවා. ඒක තුල බැඳෙනවා. අන්තිමට සතිය පැත්තකට යනවා. සමාධිය ඉස්සරහට එනවා. ඒක නිතතිම්ම වෙන්න පුළුවන්. මොකද අපි සමහරලාට කරදර බහුල, චිත්ත පීඩා බහුල සමාජයක නම් ජීවත් වෙන්නේ, වාතාවරණයක නම් ජීවත් වෙන්නේ. අපි එතකොට මේ වගේ භාවනාවක් වඩලා අපිට මානසික සහනයක්, සොම්නසක්, සැහැල්ලුවක් පහළ කරගන්න පුළුවන් වුණා නම් නිතතින්ම ඉතින් ඒක අපි පාවිච්චි කරනවා අර පීඩාකාරී ගතියෙන් ඉවත් වෙලා తాවකාලිකව සැපයක් විඳින්න අවස්ථාවක් කරගන්න. ඉතින් ඒ නිසා මේ පහළ වෙන සැපය අපි අල්ල ගන්නවා, බදා ගන්නවා, ඒක අස්සට රිංග ගන්නවා. විඥාණයට එතකොට මේක ඇසුරු කරගෙන ඉන්න පුළුවන් පසුබිමක් සකස් වෙනවා. ඒතර විඥානේ නිදහස් නැහැ. විඥාණය දැන් තියෙන තනිකරම මේක මත පළපදියම් වෙලා. මේක මත පිහිටාගෙන තමයි විඥාණය තියෙන්නේ. හැබැයි ඉතින් සැපයක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවන ධහණය ගැන දේශනා කරනවා. දැන් යෝගාවචරයේ පළවෙනි ධහණය වඩනකොට කාලයක් තිස්සේ ප්‍රගුණ කරනකොට එයාට තේරෙන්න පුළුවන් ඒ ධහන අංග ගැන. සාමාන්‍යයෙන් ගුරුවරු උපදෙස් දෙනවා එක පාටම ධහන අංග විමසන්න යන්න එපා කියලා. මොකද කෙනෙක් ආනාපාන සතිය වගේ භාවනාවක් වඩලා හිත සමාධිමත් කරගන්න එක ලේතරම්ම ලේසිත් නෑ. මොකද හිතේ බලපැවැත්ුනේ නීවරණ. නීවරණ යටපත් වෙන්න කාලයක් යනවා. ඉතින් කාලයක් ගියාට පස්සේ නීවරණ යටපත් වෙලා හිත සමාධිමත් වුනහම අපි එකපාරටම මෙතන තියෙන්නේ විතක්කය කොහොමද වැඩ කරන්නේ, ਵਿਚාරය කොහොමද වැඩ කරන්නේ කියලා ඒ ඒ ධානාංගය විමසන්න ගියොත් මේ මං ඉන්නේ මොන ධානයද කියලා විමසන්න ගියොත් ඒක ධානයට හානි කරයි. සමාධියට හානි කරයි. ඉතින් ඒ නිසා ටිකක් ප්‍රගුණ වෙනකන් වශී වෙනකන් ධ්‍යාන අංග මොනවද කියලා විමසන්න එපා කියලා කියනවා. කාලයක් හොය විදිහට හැබැයි ඒ සමාධියට නැවත නැවතපත් වෙන්න පුළුවන් වුණාම දැන් හොඳට ස්ථිරව සමාධිය තුළ ඉන්නකොට දැන් එකෙන් ඉවත් වෙලා දැන් සමාධි අංග එක එකක් ගන්න විමසලා බලන්න කියනවා. මෙතන විතක්කේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ਵਿਚාරය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ප්‍රීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒක කයටත් දැනෙනවද? හිතටත් දැනෙනවද? සුඛයක්, සැපයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? හිත කොහොමද එකඟ වෙලා තියෙන්නේ? කියලා මෙන්න මේ ධ්‍යාන අංග විමසලා බලන්න කියනවා. එතකොට එයාට තේරෙනවා මෙන්න ධ්‍යාන අංග පහක් තියෙනවා. මම මේ ගත කරන්නේ පළවෙනි ධ්‍යානෙයි කියලා. ඉතින් එතකොට අපි ගිය වාර ඇත්තටම උද්දේශ විභංග සූත්‍රය සාකච්ඡා කරද්දී මතක් කළා. කෙනෙක්ට පුළුවන් නම් ධ්‍යානයකට හිත සම සිතපත් වෙලා තියෙද්දිත් සම්පජඤ්ඤය පවත්වමින් දැන් ඉන්න මෙන්න මේ අහවල් ධානයේ කියලා දැනගෙන මෙතෙන්දි විතක්කය මෙහෙමයි ක්‍රියාත්මක වෙන්නේ ਵਿਚාරය මෙහෙමයි ක්‍රියාත්මක වෙන්නේ ප්‍රීතියක් සැපයක් ඒකාගතාවයක් තියෙන මෙහෙමයි කියලා ඒක දැනගෙන මේක අස්සට රිංග ගන්න නැතිව ඉන්න පුළුවන් බවක් තියෙනවා නම් ඒක අර විඥාණයට ආහාර සපයනවා වෙනුවට ඒකෙන් අයින් වෙලා ඉන්න පුළුවන් ගතියක් ටිකක් පරිණතර යෝගාවචරයේ සාක්ෂාත් කරන තත්වයක් කියලා කියන්න පුළුවන්. මොකද මුල් අවස්ථාවේදී අනිවාර්යෙන් මේකට අහු වෙනවා. මේ තියෙන සොම්නසට, ප්‍රීතියට, සැපයට අපි ලොල් වෙනවා. මේ පස්සේ පස්සේ යෝගාවචරය ටිකක් පරිණත වෙනකොට අර කියපු බුදුබණ එයාට මතක් වෙනකොට එයා මේකට ලොල් වෙන ගතිය අයින් වෙලා සතියට ආයෙත් මුල් තැනක් දෙනවා. සතියට ආයෙත් මුල් තැනක් දීලා සමාධිය එයා එක්තරා අන්දමකින් සමබර කරන්න උත්සාහත් වේ යුතුයි. එතකොට එහෙමනම් අර ඉන්ද්‍රිය ධර්මයන්ගේ එක්තරා අන්දමක සමබරතාවයක් පවත්වමින් එයාට පුළුවන්කමක් ලැබෙනවා දැන් මේ හිතේ తত্ত্বය කොහොමද කියලා අඩියක් පස්සට අරන් බලන්න. හිත ක්‍රියාත්මක වෙන ආකාරය අඩියක් පස්සට අරන් බලන්න. අර සතිපට්ඨාන පූර්වාදර්ශය එයාට ඉස්සරහින් තියාගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි සක්මන් භාවනා කරනකොට කාලයක් ඒ කටයුත්තෙන් යැලෙනකොට කය නිකම්ම සක්මන් කරනවා අපි නිකම් පැත්තක ඉඳන් සක්මන් කරන කය දිහා බලනවා. ඔන්න වගේ තත්වයක් මේ මෙතෙන්දිත් මතු කරගන්න පුළුවන් හිත දැන් සමාධිමත් වෙලා තියෙනවා ඒ සමාධි අංග ඒගොල්ලන්ගේ කාර්යය ඉෂ්ට කරනවා හැබැයි සතියෙන් අපිට පුළුවන් ඒවා දිහා පැත්තකින් ඉඳන් බලන්න දැන් මෙහෙම අවබෝධයක් ඇති කරගන්න ඇති කරගන්න එයාට තේරෙන්න පුළුවන් මේ විතක්කේ ਵਿਚාරය කියන එක හරිය ටිකක් ගොරෝසුයි නැවත නැවත හිත නංවන්න වෙනවා නැවත නැවත හිත නිකන් ඒ අරමුණේ පිරිමදින්න අතුල්ලන්න වෙනවා ඒක ටිකක් හරි කරදරකාරී ඊට වඩා හොඳයි එකපාරක් නැංගුවා. ඕන්නම් අතගාලත් බැලුවා එච්චරයි. එතනින් පස්සේ හිත තියෙනවා එතන ප්‍රබලව සමාධිමත් වෙලා. එහෙමනම් හිතට කරදර අඩුයි. කරන්න කියලා ලොකු දෙයක් නැහැ. සමාධිය තුළ හොඳට নিমগ্ন වෙලා තහවුරු වෙලා ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔන්න ඔය වගේ ධහනයක් තියෙනවා නම් කොච්චර වටිනවද කියලා කෙනෙකුට තේරෙන්න ඉඩ තියෙනවා. එතකොට තමයි යාට දෙවන ධහනයක අවශ්‍යතාවය පැන නගින්නේ. මොකද විතක්ක ਵਿਚාර කියන ඒ සමාධියංග දෙක ටිකක් නීවරණ නීවරණ වලට ළඟ බවක් කාලයක් යනකොට යට තේරෙන්න පුළුවන්. මොකද මුල් කාලෙදී අපේ හිත හරි ගොරෝසුයි. නීවරණත් එක්කමයි තිබුණේ. නමුත් දැන් නීවරණ පහ අයින් කළා ප්‍රථම ධානයක් අත්දකින්න හිත අරිට වඩා සංවේදී ඒක කාලයක් වඩනකොට යාගේ සංවේදී බව තව වර්ධනය වෙලා මේ විතක්ක ਵਿਚාර කියන දෙකේ පවා තියෙන ගොරෝසු ගතිය එයාට වැටහෙන්න පුළුවන්. එතකොට තමයි එයා ඒ දෙක අයින් කළා දෙවන ධානයකටපත් වෙන්න යම්කිසි වන්දමකින් අදිෂ්ඨානයක් පිහිටව ගන්න. එයා දැන් අරමුණට හිත නංවනවා අරමුණ අත ගන්න එකත් ඕනනම් එකපාරක් කරලා බලනවා ඊට පස්සේ ඒක නතර කරලා අරමුණේම හිත පවත්වනවා. ප්‍රබලව හිත එකඟ කරගෙන එතන නිකන් නතර කරලා තියාගෙන ඉන්නවා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ විතක්ක ਵਿਚාරාණං වූප සම. විතක්ක ਵਿਚාර දෙක දැන් සමනය කළා. ඒක දැන් අතහැරියා. අජ්ජත්තං සම්පසාදනං. ඇතුළතම හිත දැන් බොහොම ප්‍රසාදනීය අන්දමකින් තහවුරු වෙච්ච අන්දමකින් චේතසෝ ඒකෝදි භාවයන් හිත හොඳට එකඟ කරගෙන අවිතක්කං අවිචාරං සමාජිදම් පිතිසුඛං ဒ ුතිය ඥානං උපසම්පජ්ජ විහෙරති. ඒතර විතක්ක ਵਿਚාර වලින් තොර ප්‍රබල සමාධියක් සහිත ප්‍රීතියක් සුඛයක් සහිත දෙවන ධහණයට යාපත් වෙනවා. ඉතින් මේක ගැනත් බුදුරජාන් වහන්සේ ඒ කායගත ආසති සූත්‍රයේදී තවදුරටත් විස්තර කරනවා. ඇතරම මේ සමාධි භාවනා සූත්‍රයේදී කෙටියෙන් තියෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ කායගත ආසති සූත්‍රය වැනි සූත්‍රවලදී ටිකක් දීර්ඝව විස්තර කරලා තියෙනවා. එතෙන්දී බුදුරජාන් වහන්සේ විස්තර කරනවා මේ හටගත්තේ සමාධිය, ප්‍රබල සමාධිය, ප්‍රීතිය, සැපය දැන් මුළු කය පිනා යනවා. මොකද දැන් ඒක හිතට විතරක් නෙමෙයි දැනෙන්නේ. මුළු කය පිනා යන ගතියක්, මුළු කයම තෙමෙන ගතියක්, කය නිකන් උඩ ඉඳන් යටටම නිකන් පිරිමදින ගතියක් දැන් මේ සුඛයෙන් සිද්ධ වෙනවා. මේ සැපයෙන් සිද්ධ වෙනවා. එතකොට මේකටත් හරි ලස්සන උපමාවක් බුදුරජාන් වහන්සේ දෙනවා. උන්වහන්සේ කියනවා එක්තරා පොකුණක් තේනවා. ඒ පොකුණට වතුර උතුරු දිශාවෙන් එන්නෙත් නැහැ. දකුණු දිශාවෙන් එන්නෙත් නැහැ. බටහිර දිශාවෙන් එන්නෙත් නැහැ. නැගෙනහිර දිශාවෙන් එන්නෙත් නැහැ. ඒ වගේම වහින්නෙත් නැහැ. හැබැයි සිසිල් පිරිසුදු ජලය උතුරා ගලනවා. කොහොමද මෙහෙම වෙන්නේ කියලා ප්‍රශ්නයක් නගලා බුදුරජාන් වහන්සේ කියනවා ඒ ඇතුළතින්ම නිරන්තරයෙන් සිසිල් පිරිසුදු ජලය උනන උල්පතක් තියෙනවා. ඒ උල්පතෙන් තමයි දැන් මේ පොකුණ පිරිලා ඉතිරිලා යන්න වතුර එයාට ලැබෙන්නේ. අන්න වගේ කියනවා මෙන්න මේ ဒုတိ ය ධානයේදී එයා මේ රූප බලලා, ශබ්ද අහලා, ගඳ සුවඳ රස බලලා ඒ ලබන ප්‍රීතියක් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ මේ ඇතුළතම හටගත් නිරාමිස ප්‍රීතියක්. ඒක තමන් තුළින්ම හටගත් දෙයක්. ඒක කාගෙන්වත් බාහිර සාධකයකින් හටගත් එකක් නෙමෙයි. තමන් තුළම මේ නීවරණ අයින් වෙලා විතක්ක ਵਿਚාරයන් පවා සමණයටපත් වෙලා ඊටාම ප්‍රසන්න මනසක් ප්‍රීතිසහගත තත්වයක් නිසා පහළ වෙච්ච නිරාමිස ප්‍රීතියක්. ඒක නිරන්තරයෙන් දැන් තියෙනවා. ඉතින් එතකොට අර බුදුරජාන් වහන්සේ කියන මේ ditta ධම්ම සුඛය හොඳටම එයා භුක්ති විඳිනවා. පුදුමාකාර සැපවත් බවක්, තෘප්තිමත් බවක්, ප්‍රීතිසහගත බවක් දැන් ඒ යෝගාවචර මිලෝ වශයෙන්ම භුක්ති විඳිනවා. ඒ නිසා මේකටත් දැන් කෙනෙක් ලොල් වෙන්න පුළුවන් අපි අර උද්දේශ විභංගයේදී කතා කළා වගේ. එතකොට මේකට බැහැ ගන්නවා විඥානේ මේකම ඇසුරු කර ගන්නවා. විවේකජ පීති සුඛයක් නැත්තම් සමාධිජ ප්‍රීති සුඛයක් ප්‍රබල සමාධියක් සහිත ප්‍රීති සුඛයක් තුල දැන් විඥානයේ බැහැගෙන ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට තමයි ඒකාතකින් ලොල් වීමක්, ඒකට බැහැ ගැනීමක්, ඒක උපාදාන කිරීමක් තියෙන්නේ. හැබැයි පස්සේ කාලයක් යනකොට ඒ යෝගාවචරයා තුල නුවණ පහළ වෙලා එයාට පුළුවන්කමක් ලැබෙනවා බොහෝ විට ලැබෙන්න පුළුවන් මේකෙත් තියෙන දෝෂ දකින්න. මේකේ තියෙන අඩුපාඩු තේරුම් ගන්න. ඒ වගේම දැන් මෙතන තියෙන ක්‍රියාත්මක වෙන සමාධි අංග, ධානාංග මොනවද කියලාත් හඳුන ගන්න. එතකොට එයාට තේරුනොත් මෙතන තියෙන මේ ප්‍රීතිය කියන එක හරිය ටිකක් ගොරහැවි. නිකන් කය පිනා යනවා, හිත පිනා යනවා. ඒකෙත් යම්කිසි නිකන් ගොරෝසු ගතියක් තියෙනවා. කියලා අර සංවේදී වෙච්ච හිතට තේරෙන්න පුළුවන්. එතකොට තමයි යා තීරණය කරන්නේ මේ ဒုတိ ය ධානයටත් වඩා හොඳ ඊටත් වඩා සූක්ෂම ප්‍රීතිය ප්‍රීතිය කියන ගොරෝසු தත්වයට වඩා සුවපත් බවක් තියෙන සැපවත් බවක් තියෙන සංසිඳීමක් තියෙන තෘප්තිමත් බවක් තියෙන තත්වයක් තියෙනවා නම් වඩා හොඳයි කියලා යාගේ හිත ඒ පැත්තට නැමෙන්න පුළුවන්. නැඹුරු වෙන්න පුළුවන්. එතකොට තමයි යාගේ හිත තුන්වෙනි ධානයටපත් වෙන්නේ. ඒතර ඒකේ විතක්කයක් නැහැ, ਵਿਚාරයක් නැහැ, ප්‍රීතියක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ සැපයක්. සහනශීලී ගතියක්. සියල්ල ලැබුණා වගේ ගතියක්. පුදුමාකාර තෘප්තිමත් ගතියක්. ඒ වගේමයි හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. ඒතර ඔන්න ඔය ධානාංග දෙක සුඛ ඒකාග්‍රතා කියන ධානාංග දෙක සහිත තුන්වෙනි ධානයට කෙනෙක්ගේ හිතපත් වුනොත් ඒකත් බුදුරජාන් වහන්සේ කියනවා ditta ධම්ම සුඛ විහාරාය සංවත්තති මෙලෝ වශයෙන් පුදුමාන්දමකට සතුටු සැහැල්ලු සැප විහරණයක් ඒ තැනැත්තට ලැබෙනවා කියලා. ඉතින් ඒකටත් බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා හරියට නිකන් මේ පොකුණක විවිධ අන්දමේ මල් පිපිලා තියෙනවා. නෙළුම් තියෙනවා, මානෙල් තියෙනවා, ඕලු තියෙනවා. ඉතින් මේ වගේ විවිධ මල් පිපිලා තියෙනවා. ඒකෙන් ඇතැම් මලක් තාම යට තියෙන්නේ. වතුරෙන් එළියට ඇවිල්ලා නැහැ, උඩට ඇවිල්ලා නැහැ. ඒතකොට මේ මුළු මලම ඒ වතුරෙන් සිසිල් ජලයෙන් පිරිසුදු ජලයෙන් නැහැවිලා තියෙන්නේ. වතුර තුලමයි ඒක තියෙන්නේ. අන්න වගේ මේ ප්‍රීතියකින් ගොරෝසු ප්‍රීතියකින් තොර හැබැයි තාම සැපවත් තෘප්තිමත් බවකින් මෙයාගේ මුළු කය හිත පිනා යන ගතියක් සුවපත් වෙච්ච ගතියක් සමාහිත වෙච්ච ගතියක් තමයි දැන් මේ තුන්වෙනි ධ්‍යානෙදි තියෙන්නේ. ඒ නිසා අපිට ඒකටත් ඇලෙන්න අවස්ථාව තියෙනවා. අපි ඒකෙත් ගැලෙන්න අවස්ථාව තියෙනවා. ඒකත් උපාදාන කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේකේ තව තව ඉන්න ඉන්න සතිය යටපත් වෙලා සමාධිය උත්සන්න වෙලා ඉක්මනට මේකට හිත යන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට සමහරට අපිට දන්නේ කොහෙද හිටියේ කියලා පුදුමාකාර සතුරු සහගත ගතියක අපි හිටියා. ලෝකයෙන්ම අයින් වෙලා හිටියා. ලෝකයේ තිබිච්ච කිසිම පීඩාකාරී ගතියක් අපිට දැනුනේ නැහැ. නිසා ලෝකෙන් ඉවත් වෙලා සැපවත්ව ඉන්න පුළුවන් අවස්ථාවක් මේ සමාධි භාවනාවක් කරහා කෙනෙක් ලබනවා. ඒක බුදුහාමුදුරුවොත් ප්‍රකාශ කරනවා. ditta dhamma sukha viharaaya සංවත්තදී. කවුරු හරි මේ බඳු ධානයක් වඩනවා නම් ඉතින් එයාටත් ඒ වගේම පුදුමාකාර සොම්නස් ප්‍රීති සහගත ගතියක ජීවත් වෙන්න පුළුවන්. ලෝකේ විවිධාකාර ගැටලු ප්‍රශ්න තියෙන්න පුළුවන්, යුද කලකෝලාහල තියෙන්න පුළුවන්. හැබැයි මෙයා ඉන්නේ මෙයාගේ ලෝකේ. හැබැයි පුදුමාකාර සතුටකින් සැහැල්ලුවකින් එයාට කාලය ගත කරන්න පුළුවන්. ඒ නිසාම එයාට ඒකට ඇලෙන්න අවස්ථාව තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන පාඩුව නැත්තම් ඒකේ තියෙන නිකාන්තිය කියන එකට තියෙන ඇල්ම පස්සේ ඉතින් එහෙම කාලයක් ගත කරනකොට ඒකෙන් ඉවත් වෙලා ඊළඟ එකට යන්න අවස්ථාවක් තියෙනවා. දැන් මෙතෙන්දිත් ඕනම් මතක් කරගන්න පුළුවන් මෛත්‍රිය හරහා මේ තුන්වෙනි ධහනය දක්වාම එන්න පුළුවන් අවශ්‍ය නම් කෙනෙකුට. ක්‍රමානුකූලව පළවෙනි එකට ඇවිල්ලා ඒක කාලයක් ගත කළා. ඒක තියෙන විතක්ක ਵਿਚාරේ හලලා දෙවෙනි එකට ඇවිල්ලා. ඒකේ තියෙන ප්‍රීතිය හලලා මේ සොම්නස් සහගත මෛත්‍රී ධහනයක ඉන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේමයි ආනාපාන සතියෙන් කසින භාවනාවකින් වගේ භාවනා වලින් මේ දෙවන තුන්වෙනි ධ්‍යාන වලටපත් වෙන්න කෙනෙකුට අවස්ථාව තියෙනවා. එතකොට අපි ඒ වගේමයි කතා කළා කොතරම් ගැඹුරකද යා ඉන්නේ. කොතරම් දුරට යා ඒවා වශී කරලා තියනවද කියන එක මතත් එක එක යෝගාවචරය මත ඒවා තීරණය වෙනවා. මේ කියන්නේ ඇතම් කෙනෙක් එච්චර කාලයක් ඉන්න බෑ. එයා ඉක්මනට මේකෙන් හිත අයින් වෙනවා. එයා ඒක වශී කළා නැහැ. පොඩි කාලයක් ඉන්න පුළුවන්. තවත් කෙනෙක් එහෙම නෙමෙයි. ඒකට ගියාට පස්සේ සෑහෙන කාලයක් එයාට ඒක ඉන්න පුළුවන්. තවත් කෙනෙක් අදිෂ්ඨාන කරනවා මෙන්න මේ වෙලාවේදී මේකට යන්න ඕනේ, මෙච්චර වෙලාවක් ඉන්න ඕනේ, මෙච්චර වෙලාවකින් පස්සේ එන්න ඕනේ. ඒ විදිහට අදිෂ්ඨාන කළා, වශී කළා ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ මේවා ඒකාතකින් බැලුවාම ජීවිත පරිත්‍යාගයෙන් කරන කටයුතු සමත භාවනා ඒවා බුදුරජාන් වහන්සේ කාලේ තිබිලා තිනවා බුදුහාමුදුරුවොත් කියලා දීලත් තිනවා ඒ නිසා කෙතරම් දුරට මේක පාවිච්චි කරනවද කියන කාරණය එක එක යෝගාවචරය මත තීරණය වෙනවා. එක එක ධ්‍යාන මට්ටමක් විපස්සනාවට හැරීම සඳහා සම්දිස්ථානයක් කරගන්නත් අවස්ථාව තියෙනවා. අනිවාර්යෙන් ධ්‍යාන වලට යා යුතුයි කියලා දෙයක්වත් නැහැ. උපචාර මට්ටමකදීම සමා මේ විපස්සනාවට හැරෙන්න අවස්ථාවකුත් තියෙනවා. ඒ නිසා මේ කතා කරන ක්ෂේත්‍රය සැහැණ පුළුල් ධ්‍යාන රාශියක් තියෙනවා. එක එක ධානයකට යන්න පුළුවන් ගැඹුරු මට්ටම් තියෙනවා. එක එක්කෙනෙක් එක එක මට්ටම් වලට යනවා. ඒ වගේම විවිධ ක්‍රම වලට යනවා. එක එක මට්ටම් වලදී විපස්සනාවට හැරීමේ අවස්ථාවක් තියෙනවා. අපි හිතමු දැන් කෙනෙක් තුන්වෙනි ධානයේ කාලය ගත කරනකොට එයාට තේරුණොත් මේ සැපය කියන එක ටිකක් ගොරෝසුයි. මීට වඩා උපේක්ෂා සහගතව ඉන්න පුළුවන් නම් නිකන් ඇල් වතුර වගේ ගතියක් එතන තියෙනවා. දැන් ඇල් වතුරට මොනවා දැම්මත් ඒකේ එක්තරා අන්දමක કૃතිම බීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ආ තේරුම් ගත්තොත් මේ ස්වාභාවික தත්වේම තමයි වඩා හොඳ. ඒක තමයි වඩාම පවත්වන්න පහසු. ඒක තමයි කෙලෙස් වලින් සෑහෙන්න දුරට ඉවත් වෙච්ච தත්වය. මේ ප්‍රීතිය කියන එක සුඛය කියන එක පවා ගොරෝසුයි කියලා එයා තේරුම් අරගෙන ඒ සුඛයත් අයින් කළා. උපේක්ෂාවෙන්ම ඉන්න එයා දැන් උත්සාහන්ත වෙනවා නම් එබඳු ධානයක වටනකම යාට තේරෙනවා නම් එහෙමනම් එයාගේ හිත හතරවෙනි ධානයට නැඹුරු වෙච්ච ගතියක් තියෙනවා. එයා එතකොට අර තිබිච්ච සුඛයත් අයින් කළා තනිකර උපේක්ෂාවක් මූලික වෙච්ච මේ හතරවෙනි ධානයටපත් වෙනවා. සුකස්සච පහනා දුක්කස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධෙන් චතුත්ථ ධානං උපසම්පංච විහෙරති. මේ විදිහට බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. සැපයත් නැති, දුකත් නැති අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධෙන් උපේක්ෂාවකින් සතියකින් පිරිසුදු බවකටපත් වෙච්ච. හිතේ තියෙන පුදුමාකාර පිරිසුදු බව. මොකකින්වත් වර්ණ ගැන්විලා නැති තත්වයක්. ඉතින් ඒකත් කියනවා නම් විපස්සනාවකට යන්න කලින් අතිශය පිරිසුදු නික්ලේශී හිතක් යෝගාවචරයට අත්දකින්න ලැබෙන අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. මොකද මේ කෙලෙස් අයින් කළාම නෙමෙයි කෙලෙස් මැඩ පවත්වලා සමාධි බලයකින් කෙලෙස් පාගගෙන ඉන්නේ. හැබැයි සමාධිය දුර්වල වෙච්ච ගමන් ආයෙත් අරගොල්ල මතුවෙනවා. ඒ ඒ අවදානම තියෙනවා. හැබැයි සමාධියේ බලය නිසා ඒකේ ප්‍රබලත්වය නිසා කෙලෙස් අයින් වෙලා තියෙනවා. එතකොට මේ බඳු උපේක්ෂාවකින් ප්‍රබල ඒකාග්‍රතාවකින් යුක්ත හතරවෙනි ධ්‍යානය කෙනෙක් ඒ නිසා ප්‍රිය කරන්න ඉඩ තියෙනවා. මොකද එයා අපි හිතමු හරිම කැමති හිත ඒකාග්‍ර කරගෙන ඉන්න, නික්ලේශී භවක පවත්වන්න. කිසිම වර්ණ ගැන්වීමක් නැති තත්වයක හිත පවත්වන්න. ඒ தත්ත්වය දැන් චතුර්ථ ධානයක් කරහා ලැබුවාම එයා පුදුමාකාර තෘප්තිමත් බවක් සතුටක් ඒකට ලොල් වීමක් ආසාවක් ඇති වෙන්න පුළුවන්. අතරම චතුර්ථ ධානයම තමයි පාදක කරගන්නේ අරූප ධාන වලටත් යහට යන්න. ඉතින් එතකොට ඒකටත් විවිධ ක්‍රම හරහාපත් වෙන්න පුළුවන් ආනාපාන සතිය හරහා නැත්නම් කසින භාවනා හරහා. එතකොට විවිධ ක්‍රම හරහා කෙනෙක් ඉන්න පුළුවන් විවිධ මට්ටම් වලින් ගැඹුරු මට්ටම් වලින් වඩන්නත් පුළුවන්. ඉතින් ඒක ගැනත් බුදුරජාන් වහන්සේ උපමාවක් දෙනවා. හරියට නිකන් තනිකරම සුදු පාට වස්ත්‍රයකින් කෙනෙක් මුළු කයම ආවරණය කරගත්තට පස්සේ දැන් මේ කයේ කිසි දෙයක් පේන්නේ එළියට කිසිම දෙයක් निराවරණය වෙලා නැහැ. මුළු කයම අර සුදු පාට වස්ත්‍රයෙන් ආවරණය වෙලයි තියෙන්නේ. ඒ වගේ තමයි කියනවා මේ චතුර්ථ ධානයේදී ඒ තියෙන පිරිසුදු බවෙන්, පාරිශුද්ධියෙන්, ඒකාග්‍රතාවයෙන් මුළු කයම සිතම ආවරණය වෙලා තියෙන. ඒක අස්සට දැන් ගිහිල්ලා තියෙන. එච්චරට ගැඹුරකට හිතපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒකම විඥාණය අසුරු කරන තත්යක් එන්න පුළුවන්. අපි උද්දේශ විභංග සූත්‍රයේදී කතා කළේ ඒකයි. දැන් මේ චතුර්ථ ධානය දැන් විඥානය ඇසුරු කරමින් ඒ ප්‍රබල සමාධියේ එයා බැහැගෙන ඒ තුල கிඳා බැහැලා ඒ තුල නිමග්න වෙලා ඉන්න අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට සමහරවට සතිය හුඟක් දුර්වල වුණොත් වෙන්නේ මොකද්ද කියලා Taman දන්නේ නැහැ. සම්පජඤ්ඤයක් නැහැ. සමාධිය අස්සට ගියා කොච්චර දෝ කාලයක් හිටියා. ඊට පස්සේ තමයි ඔන්න එළියට ආවේ. එතකොට තමයි දැන් බලන්නේ මොකද්ද උනේ කියලා. අතන ඉන්නේ සම්පූර්ණයෙන්ම වෙන ලෝකයක හිටියා වගේ. හැබැයි ඉතින් අර ලෝකයෙන් ඉවත් වීමක් ලෝකයේ තියෙන විවිධාකාර පීඩාකාරී ස්වභාවයන් වලින් తాවකාලිකව ඈත් වීමක් තියෙනවා. දෙට ධම්ම සුඛයක් තියෙනවා. මෙල වශයෙන් විඳින්න පුළුවන් සැපයක් තියෙනවා. ඉතින් ඒක බුදුහාඳුරු පිළිගන්නවා. හැබැයි ඒකේ පාඩුව අපි උද්දේශ විභංග සූත්‍රයේදී කතා කළා. මොකද අපි විපස්සනා මුහුණුවරකින් මේක දිහා බලද්දී යම්සි යම්සි දෙයක් උපාදාන කරගෙන යමක් තුලට රිංගගෙන විඥානයේ කොහේ හරි පිහිටුවාගෙන විඥාණයට පළපදියම් වෙන්න අවස්ථාවක් සලස්වා දීම කියන එක පාඩුවක්. විපස්සනාවේදී. ඉතින් මේ ධානය ගැන කතා කරද්දී ධානයකට ලොල් වෙලා ධානයක් තුළට රිංගගෙන මුළු ලෝකෙම ඉවත් වෙලා ඒ හදාගත්ත ධානයේ වාසය කරනවා කියන එක දිටතම වශයෙන් ගත්තොත් සුඛයක් සැපයක් තියෙනවා. විපස්සනාවෙන් ගත්තොත් එතන පාඩුවක් තියෙනවා. එතකොට මේ අන්දමින් යම්ස කෙනෙක් පළවෙනි ධ්‍යානය වෙන්න පුළුවන්, දෙවන ධ්‍යානය වෙන්න පුළුවන්, තුන්වෙනි ධ්‍යානය වෙන්න පුළුවන්, චතුර්ථ ධ්‍යානය වෙන්න පුළුවන්. මේ බඳු ධ්‍යාන ඇසුරු කරමින් යම්ස කෙනෙක් කාලය ගත කරනවා නම් ඒ බඳු තත්වයක් ditta dhamma sukha viharaය සංවත්තති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙලෝ වශයෙන් ditu daniyehima ditu damiyehima සැපවත් විහරණයක් එයාට උරුම වෙලා තියෙනවා. එතකොට මේවා මේ බුදු සාසනය තුළ කතා වෙලා තියෙනවා, දේශනා වෙලා තියෙනවා, ප්‍රකාශ වෙලා තියෙනවා. කෙනෙකුට භුක්ති විඳින්නත් අවස්ථාව තියෙනවා. හැබැයි ඉතින් ගැඹුරකට ගැන ගැඹුරකට යද්දී අපිට තේරෙනවා මේවායේ ප්‍රයෝජනෙ සලකලා තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. එහෙම නැතුව සමාධිය තමන්ගේ භාවනාවේ මුදුන් පෙත්ත කරගන්න ඒක අග්‍රඵලය කරගන්න සුදුසු නැහැ. බුදුරජාන් වහන්සේ සමාධිය පාවිච්චි කරේ විපස්සනාව පිණිස. විපස්සනාව වැඩිම සඳහා උවමනා කරන එක ආයුධයක් විදිහට තමයි සමාධිය පාවිච්චි කරේ. සමාහිතෝ භික්කවේ යථාභූතං පජානාති පස්සති. සමාහිත හිතක් ඇති තැනත්තාට පුළුවන් ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගන්න. ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගැනීම කියන මූලික අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න. ඒ පරමාර්ථය ඉෂ්ට කරගන්න උවමනාවක් හැටියට ආයුධයක් හැටියට තමයි සමාධිය පාවිච්චි කරලා තියෙන්නේ. අද අපි මේ කතා කළේ විශේෂයෙන්ම සමාධිය මුල් කරගෙන. ඉතින් එහෙමනම් අද දේශනාව මම මෙතකින් સમાપ્ત කරනවා. අද අපි මේ සමාධි භාවනා සූත්‍රයේදී පළවෙනි කොටස. ඒ කියන්නේ කෙනෙකුට මෙලෝ වශයෙන් දිරු දැමීම සතුටු සහගත බවක්, සොම්නස් සහගත බවක් භුක්ති විඳින්න පුළුවන් අවස්ථාවක් සැලසෙන සමාධි භාවනාවක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.